මේ ඡන්දෙදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරිපත් කළ යහපාලනයේ ප්‍රතිපත්ති උල්ලංඝනය කළා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඒ ප්‍රතිපත්තියෙන් ඉවත් වුණේ නැහැ. බදාද රටාමතලා කිව්වා මං මේ ප්‍රතිපත්තියේ ඉන්නේ අපිරි මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂා කරෙත් නැහැ. එයාව පෙරදෙනවා පරද්දන්න උවමනයි කියලා. දැන් මේක හරි ඡන්දයක්. අනුරයාප කියනවා මහින්ද රාජපක්ෂ ඊළඟ අගමැතිවරයා කියලා. අනුරයාපගේ නායකයා අනුරයාපට ටොක්ක්ක් කරලා කෙනෙක් කතා කරන්න එපා කියලා. කොහොමද ආණ්ඩුවක් හදන්නේ? මං අහන්නේ ඒගොල්ලෝ කොහොමද රටක් බාර දෙන්න ඕනේ? කවුද අගමැති අපේක්ෂකයා? මහා උලක. කොහොම මිනිස්සු රට බාර දුන්නොත් මොකද රටට වෙන්නේ?